ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මහණෙනි ඒකායන මාර්ගයක් තියෙනවා ඍජු මාර්ගයක් තියෙනවා. කුමක් පිණිසද? සත්තානං සුද්ධිය. මේ දෙවි මිනිසුන් සහිත මේ සත්ව ප්‍රජාවලගේ විසුද්ධිය පිණිස, චිත්ත පාරිශුද්ධිය පිණිස ඒකායන මාර්ගයක් ඍජු මාර්ගයක් තියෙනවා. එපමණක් නෙමෙයි ශෝක පරිද්දවාණං සමතික්කමාය. ඒ අයගේ හිත්වල තියෙන ශෝක කිරීම, හඬා වැළපීම් ඒවත් සමතික්‍රමණය කරන්න. ඒවත් බැහැර කරන්න. ඒ වගේම දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය.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 මේ ක්‍රියාදාමයේ හරහා හිතේ ගොඩනැගෙන බොජ්ජංග ධර්ම. ඒ නිවනට තුඩු දෙන නැත්නම් <clears throat> අවබෝධයකට මඟ සලස්වන මේ බොජ්ජංග ධර්ම තවදුරටත් ප්‍රගුණ කරන්න ඒවායේ තියෙන අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්න ඊළඟ කොටසදී උත්සාහත ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් වන චතුරාර්ය සත්‍ය ධර්මයන් තමා තුළම ප්‍රගුණ කරන්න තේරුම් ගන්න වඩන්න ඊට පස්සේ උත්සාහත වෙනවා. ඒතකොට මෙන්න මේ ආකාරයෙන්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 හිත නිදහස් වෙලා. නීවරණයෙන්ගින් නිදහස්. හැබැයි වෙන අරමුණකට හිත නංවලත් නැහැ. අර අපි මුලින් කතා කරේ වෙන අරමුණකට නැංවීම හරහා හිත නීවරණයෙන්ගින් නිදහස් කිරීම. දැන් හැබැයි ධම්මානුපස්සනාවේදී මේ වෙනත් ආරම්මණයකට නංවලන්නේ නෙමෙයි. මේ නීවරණය දිහාම නිවලදිව දැකලා ඒකේ තියෙන ආදීනව තේරුම් අරගෙන ඒකින් හිත බැහැර කරගෙන හිත නිදහස් කරගෙන දැන් හිත නිදහස්.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 දැන් මේ බඳු තත්වයක් අත්දකින්න අත්දකින්න යෝගාචරයට තේරෙනවා දැන් සිතුවිලි පහළ වෙන අතරමඟ යම් යම් මේ පිරිසුදු තැන් එයාට හඳුනගන්න පුළුවන්. එතන මොකක්වත් නැහැ. සිතුවිල්ලකින් අපවිත්‍ර වෙලා නැහැ. සිතුවිල්ලක් කරහා වර්ණ ගැන්වෙලා නැහැ. හිතේ ප්‍රකෘති ස්වභාවයම අම්නටන තියෙනවා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. එහෙම නැත්නම් හරි ලස්සනට මේ කාරණය පෙන්නුම් කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා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 එයා ඒ පිරිසුදු බව තුලම ජීවත් වෙනවා. ඒක රස විඳිනවා. ඒ පිරිසුදු භාවය තුළ එයා තැම්පත්ව නොසෙල්වි සැකකරන්න නැතුව කාලය ගත කරනවා. අපි තෝරන ඊට පස්සේ ආයෙත් සිතුවිල්ලක් එනවා. ඉතින් ඒකත් ඇවිල්ලා යනවා. ආයෙත් සිතුවිල්ලක් එනවා. ඒකත් ඇවිල්ලා යනවා. අන්න ආයෙත් තව එකක් ආවේ නැහැ. ඉතින් අපි මුකුත් නොකර ඒ පිරිසුදු බව තුළ තැම්පත්ව සුවසේ වාසය කරනවා. දැන් පින්වත්නි මේක සිද්ධ වෙන්න සිද්ධ වෙන්න දැන් මෙයා යෝගාචරයට තේරෙනවා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 ඇතුලේ හිතේ තියෙන ඒ කාම රාගය මෙන්න මේවා අපි හඳුන ගන්නවා නම් ඒ කියන්නේ අපි ඇතුළතට ලැඹුරු වෙනවා. අපි එළියේ වැරදි සොයනවා වෙනුවට එහෙම නැත්නම් එළියේ පොළව මට්ටම් කරන්න යනවා වෙනුවට අපි සෙරප්පු දෙකක් පාවිච්චි කරන්න පටන් ගන්නවා. අපි අපේ හිත හදන්න පටන් ගන්නවා. අපි අපේ ඇතුළේ තියෙන කාමච්ඡන්දේ ප්‍රහාණය කරන්න, දැකලා අයින් කරන්න, ඒක පෝෂණය කරන්නේ නැතුව ඉන්න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 මොකද අපි මේ පැත්තට තමයි යොමු කළේ. ඒව දැන් උදාහරණයක් වශයෙන් බුදුහාමුදුරුවෝ කියනවා කාම විතක්කංචේ භික්ඛවේ භික්ඛු බහුල මනෝ විතක්කේති අනු විචාරේති පහසිනේ කම්ම විතක්කං කාම විතක්කං බහුල මනාසි බකාසි යම්සේ කෙනෙක් කාම විතර්කයක්ම දිකට දිකට හිත හිතා ඉන්නවා නම් ඒ හරහා අර නෙක්ඛම්ම විතර්කය යටපත් වෙලා යනවා ඒවා බැහැර වෙලා යනවා කාම ඡන්දේටම හිත නතු වෙනවා අපි